තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ දානය තුල පවතිනාහු ලෝභය කියන්නේ කුමක්ද මේ ලෝභය අලෝභය බවට පත් කරමින් දන් දෙන්නේ කොහමද? දාන පාරමිතාව අපගේ ජීවිතේ සම්පූර්ණ කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ. අපි ඉස්සෙල්ලාම දැනගන්නට ඕන කාරණාවක් තමයි අපි මේ ලෝකේ <clears throat> සෑම තප්පරයක් ගානේ දන් දෙමින් පවතිනවා. සෑම මොහොතක් ගානේ දාන පාරමිතාව සිදු කරමින් පැවතියත් අපගේ ජීවිතයේ තාම දාන පාරමිතාව සම්පූර්ණ වෙලා නැහැ. ඒකට හේතුව තමයි මේ දාණය අපි කොච්චර සම්පූර්ණ කරලා දුන්නත් මේ දාණයේ යම් යම් අඩුපාඩු තියෙනවා. මේ දාන පාරමිතාව පිරෙන්නේ ඒ අඩුපාඩු රහිතව දුන්නාම. එනම් මේ වාසනාවන්ත පින්වතුන් නිතරම දෙන්නේ දානේ නම් දානය පිළිබඳ විශේෂයෙන් අපට වෙන් කිරීමට අවශ්‍ය නැත්නම් කුමක්ද මේ නිතරම දෙන දානය කියලා බැලුවාම අපි කෙනෙකුට ඉන්සාවක් කරදරයක් පීඩාවක් නොකර ජීවත් වීමත් මේ ලෝකේ විශාල දානයක්. ඇයි එයාගේ සාමය සතුට ප්‍රීතිය සමගිය අපි උදර ගන්නවා නම් ඒක අදින්නාදානයක්. එහෙනම් අපට පුළුවන්කම තියෙනවා නිස්කලංකව කාටවත් කරදරයක් පීඩාවක් නොකර අපගේ පාඩුවේ අපි ජීවත් වෙනවා නම් ධර්මානුකූලව ඒක මේ ලෝකයේ උත්තරීතර දානයක්. එහෙනම් මේ දාන පින්කමට මේ සියලුම පින්වතුන්ගේ සහභාගීත්වය දානයක්. එහෙනම් දාණය බෙදන්නට උදව් කිරීම දානයක්. එහෙනම් මේ පුණ්‍යානුමෝදනා ධර්මදේශනාව ශ්‍රවණය කිරීම සඳහා මේ කැපකරන කාලයක් දානයක්. මේ ශ්‍රමයක් දානයක්. එහෙනම් 100 මේ හොඳට ශ්‍රවණය කරලා තමන්ගේ සිතට මේ මිනිසත් භවයට කුමක් හෝ වැඩක් කරගන්න ඕනේ කියන මේ අරමුණුත් දාන එහෙනම් අපි ගත කරන සෑම තප්පරයක් ගානේ දාණය සිදු වෙනවා. දාන පාරමිතාව තුල තමයි අපි ජීවත් වෙන්නේ. කොහොමද මේ දාණය තුල ලෝභය පවතින්නේ කියන එක පිළිබඳ අපේ අවධානම යොමු කරනකොට අපට පෑදිලිව පේන එක කාරණාවක් තමයි මේ ලෝකේ සෑම දානයක් මතම ප්‍රශ්නයක් තියෙනවා. උදාහරණයක් වශයෙන් අපගේ මිය පරලෝකීය දෙමව්පියන්ට අපි සුගතිගාමිත්වයේ බලාපොරොත්තු වෙනවා නම් ඒ බලාපොරොත්තු වෙන මේ සුගතිගාමිත්වය කියන මේ කාරණාව ලෝභයක් නේද? අපි තුල බලාපොරොත්තු තබාගෙන ඒ දෙනු ලබන දාණය තුල මේ ලෝභය පැවතිලා. ඒ නිසා ඒ දානේ ආනිසංස භාවය ඒක තුල තියෙන නිර්වාණ පණිවිඩය දුකෙන් එතර වීමේ අවස්ථාව අපට අයිමි වෙන අවස්ථා අනන්තයි අප්‍රමාණයි. එහෙනම් ඒ වගේම තමයි අපි දානයක් දීලා චිත්ත සුවයක් බලාපොරොත්තු වෙනවා. අපි ලබාපු මිනිස්සුත් භවයේ ගොඩාක් අයට කරදර ඉන්සා පීඩා කරලා අනවශ්‍ය විදියට හම්බ කළාම අන්තිම කාලේ අපට තේරෙනවා මේක ගෙනියන්න බෑ. අපරාධේ මම මිනිසුන්ට දුක් දුන්නේ කරදර කළේ මෙච්චර මං එකතු කළාට දැන් යනකොට මට මොකවත් ගෙනියන්න බෑ. මේක මං අනවශ්‍ය විදිහට එකතු කර නිසා දැන් මං කොහේ ඉපදෙයිද දන්නේ කියන ඒ මරණ බිය ඇති වෙනකොට අපි ගොඩාක් අවස්ථාවල විශාල පිංකම් කරනවා. සමහර ගොඩාක් පෝසත් අය ඉන්නවා කිසිම මිනිසියෙකුට බත් පාර්සලයක් පූජා කරන්නේ නමුත් අන්තිම කාලේ රෝද පුටුවෙන් යනකොට 50000කට කෑම දෙනවා 509කට දාන දෙනවා මේ විදිහට විශාල පුණ්‍ය කර්ම කරනවා එහෙනම් තමන් මේ දෙන්නේ මොකටද තමන්ගේ සිත සුව පිණිස තමන්ගේ මානසික සුවේ බලාපොරොත්තුෙන් දෙනවා නම් ඒ දාණය තුලත් ලෝභයක් පවතිනවා ඒ වගේම තමයි තමන් දෙන දාණය කොච්චර ප්‍රියමනාප කොට සකසරුවම් කරලා දුන්නත් මෙච්චර වියදම් වුණා මේ දාණයට කියන මතකය අපි තුල තියෙනවා ඒක නැවත නැවත මෙනෙහි කරනවා එතනත් ලෝභය අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම තමයි අනිත් අයට වඩා හොඳට දෙන්න ඕනේ අපි තරම් දාන දෙන කෙනෙක් නැහැ කියන ඒ උඩඟුකම ආංකාරය මාන්න්‍ය පෙරදරි කරගෙන මුල් කරගෙන දුන්නාම එතනත් ලෝභයක් පවතිනවා. ඇයි? ආත්ම ගෞරවය පිණිස ප්‍රශංසාව කීර්තිය ප්‍රසිද්ධිය පිණිස දෙන දාණය ලෝභය මිශ්‍ර කොට දෙන දානයක් එහෙනම් අපට පේනවා මේ ලෝකේ දානය ඇයි සම්පූර්ණ වෙන්නේ නැත්තේ දානයේ කඩතොල තියෙනවා මේ කඩතොල ටික අපට අරිගස්සන්න පුළුවන් නම් මේක තුල තියෙන ඒ අඩුපාඩු ටික සම්පූර්ණ කරන්න පුළුවන් නම් මේ එක දාන වේල එක දාන පින්කම ඇති මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධය කරන්න. එහෙනම් අපි දෙනු ලබන දාණය, පූජා කරනු ලබන දාණය මට්ටම් අතරකින් ලෝභකම් පවතිනවා. එක මට්ටමක් තමයි පටවි මට්ටමේ ලෝභකම. ආපෝ මට්ටමේ ලෝභකම. වායෝ මට්ටමේ ලෝභකම, තේජෝ මට්ටමේ ලෝභකම. ඇයි අපි මේ කාරණාව මෙච්චර කතා කරන්නේ කියලා බැලුවාම මේ පින්වතුන් ගොඩාක් දාන පින්කම් කරලා මේ ශාසනය වෙනුවෙන් විශාල කැපවීම් කරලා මේ වෙනකොට තමන්ගේ ජීවිතයේ වැඩිම කොටසක් ගත කරලා තින්නේ මේ දාන පින්කම් පිළිබඳ. එහෙනම් මෙච්චර දාන පින්කම් දීපෝ අත්තරිය අපිට ඇහි සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල අවබෝධ වුනේ නැත්තේ. ඇයි ප්‍රඥාව පාලවුන් නැත්තේ? අත්හැරියානම් අපි නිදහස් වෙන්න එපාය. තාම අපට දුක දැනෙනවනේ. එහෙනම් මේ දාණයෙන් අපට අවශ්‍ය කටයුත්ත සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මේ දානානිසංස ධර්ම දේශනාවේ දාණය තුල සැඟවිච්ච ලෝභය ඒක තුල පවතින ධර්මතාවය කතා කිරීමේ අවශ්‍යතාවය ඇති වුණා. අපි දැක්කා මේ දාණය තුල පඨවි මට්ටමේ, ආපෝ මට්ටමේ, වායෝ මට්ටමේ, තේජෝ මට්ටමේ කියලා සතර ආකාර මට්ටම් වලින් ලෝභය පවතිනවා. මොකද්ද මේ පඨවි මට්ටමින් පවතින ලෝභය කියලා බලනකොට අපට පේනවා මේ ව්‍යංජනයේ තුල අපට ලෝභයක් තියෙනවා. <clears throat> මේ ව්‍යංජනය එහෙම නැත්නම් මේ පළතුරු බෙදෙන ප්‍රමාණය තුල අපට ලෝභයක් තියෙනවා. මේ ව්‍යංජනය අපි බෙදනකොට තවත් විශේෂ දෙයක් යම්කිසි කෙනෙක් බෙදනවා නම් ඒක ස්වාමින්වහන්සේලා වැඩිපුර ගන්නවා නම් තමනුත් ඒකත් එක්ක පිටිපස්සෙන් බෙදාගෙන යනකොට මගේ ව්‍යංජනය අනුමත කරන්නේ මගේ ව්‍යංජනය හැමෝම ගන්න හැබැයි ආවල් ව්‍යංජනේ නම් ගන්නවා එයාට වැඩිපුර කුසල් මට අපරාධේ මම මේක ගත්තේ මට ඒ කුසලයේ ලැබුණේ නැහැ ස්වාමින්වහන්සේලා කීප නමක් මේක ප්‍රතික්ෂේප කරනවා කියන මානසිකත්වය ඇති වුණාම එයා දම් බෙදාගෙන ගැටෙනවා. එයා තුළ ප්‍රශ්නයක් ඇති වෙලා මේ දානය තුළ පවතින මේ රූපය තුළ වටිනාකම තුළ ලෝභයක් ඇති වෙලා මේ සත්‍ය මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. අපි තව කොච්චර කාලයක් මේ ලෝකෙ ඉපදෙන්නද? දැන් ඉපදුනා ඇති. ඇඬුවා ඇති වේදනාව වින්දා ඇති ජීවත් වෙන්න මුදල් අම්බ කරන්න ධනය රැස් කරන්න දුක් වින්දා ඇති දැන් අපි නිවන් යන්නට ඕනේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශාසනය තුල 2600ක් අපි දුක් වින්දා දැන් අපි එක විනාඩියක්වත් මේ ලෝකේ ඉන්න කැමති නෑ මේ සසර දුකයි දැන් අපි එතර වෙන්න නම් මේ දානය තුල සැඟවිලා තින ලෝභය ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන මේක නිරෝධ කරන්න ඕනේ. එනම් මේ වාසනා පින්වන්ත පින්වතුන් කල්පනා කරලා බලන්න අපි බෙදෙන දාණය තුල ඒ වටිනාකමට අනුව අපට ලෝභයක් පැවතුණා. එකම දාන වේලක් වුණාට ඒක තුල තිබෙන්නා වූ කැවිලි ಜಾති, පෙවිලි ಜಾති, පළතුරු ಜಾති, ව්‍යංජන ಜಾති වලට අනුව රස වෙනස්. ගොඩාක් රසවත් නම් වටිනාකමෙන් අඩු වුණත් ඒ රසවත්භාවය තුළ ලෝභයක් ඇති වෙනවා. ඇයි? ඉතුරු කරගත්තොත් හොඳයි. ඉතුරු වුණොත් අපිට මේකේ රස බලන්න පුළුවන්. ඒ අවස්ථාව අපට පාළ වෙනවා. මේ වගේ ලෝභකම් අපි තුළ පාළ වෙන්න පුළුවන්. ඒ වගේ තමයි දානයක් දෙනකොට අපි අද රුපියල් 250කින් තමයි දෙන්නේ අද අපි රුපියල් 5000ට වඩා වීදම් කරන්නේ 20000 තමයි අපේ උපරිමය එතනින් තමයි දාන ඉවර කරන්නේ කියන යම්කිසි සීමාවක් අදලා ඒ සීමාව තුල දානය නිර්මාණය කරන්න සංවිධානය කරන්න අපි කටයුතු කරනවා මේකත් මේ පටවි මට්ටම තුල තියෙන එක්තරා ලෝභයක් අපි හිතාගෙන ඉන්නවා මේ දන් දුන්නාම අත්හැරෙනවා අත්හැරුණාම අපි මාර්ගඵල නිවන් අවබෝධ කරනවා කියලා. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. ඇයි මේ දාණය දන් දෙනකොට අපට එක දෙයක් තේරෙන්න ඕනේ. දාන පාරමිතාව තුළින් rahat වෙන්න පුළුවන්. අත්තරින හැමෝම මේ ලෝකේ අරියත් බෝධියටපත් වෙනවා. එහෙනම් දානේ කියන්නේ අත්තරීම නම් අපි rahat වෙන්න එපාය. මේ සම්බුද්ධ ශාසන කෝටි ගණන් අපි මේක ඇවිද්දා. සෑම තථාගතයන් වහන්සේගේ ශාසනයක්ම අපි පසු කරගෙන ආවා. ඒත් අපට සෝවන්වත් වෙන්න බැරි වුණා. එහෙනම් මේ අඩුව අපි අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතුයි. ඒ අඩුව තමයි මේ දන් දෙන වාසනාවන්ත පින්වතුන් මේ දාණය පිළිබඳ මේ දාණය තුල තියෙන අභ්‍යන්තර ධර්මතාවය පිළිබඳ අවබෝධය නැතිකම. එහෙනම් අපට එකපාරටම අදාසක් පාළ වෙනවා. මේ ව්‍යංජන ප්‍රමාණය ඇත්තටම 5 දෙනෙකුට විතරයි දෙන්න පුළුවන්. හැබැයි 8 දෙනෙක් ඉන්නවා. එහෙනම් බෙදෙන ප්‍රමාණය අඩුවෙන් දෙන්න ඕනේ. බෙදෙන ප්‍රමාණය අඩුවෙන් දුන්නොත් තමයි මේක සියලෝම දෙනාට දෙන්න පුළුවන් කියන අදහස පාළ වුණාම ඇන්දට එන ප්‍රමාණය අඩු වෙනවා. මේක ඇත්තටම ලෝභයක් කරනකොටගෙන කරන එකක් නෙමෙයි. අපි මේ සියලෝම දෙනාට මේක බෙදන්න ඕනේ කියන පරාර්ථකාමී චේතනාව මුල් කරගෙන පෙරදරි කරගෙන ඇති වෙන චෛතසිකයක් වුණත් එතන ගැටලුවක් තියෙනවා. තුන් දිනකට විතර බෙදාගෙන යනකොට ඊතුරු කට්ටිය මේක එපා කියලා ප්‍රතික්ෂේප කරනවා. ඒගොල්ලන්ගේ කයට ඔරොත්තු දෙන්නේ ප්‍රතිකාර ලබනවා ප්‍රතිකාර වලට මේක සුදුසු නැහැ. මේ වගේ හේතු නිසා එහෙනම් ඉතුරු කරගෙන බෙදුවා බෙදන්න කෙනෙක් නැහැ. දැන් ආපහු මේක බෙදන්නත් බෑ. උන්වහන්සේලා ඒක අනුමත කරන්නෙත් නැහැ. දැන් මොකද කරන්නේ? දැන් ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් සියලෝම දම් පිළිගන්න අය අවබෝධයෙන් ඉන්නවනම් උන්වහන්සේලා සිත ගවේෂණය කරනවා නම් දැන් අපට පුළුවන්කම තියෙනවා අපි ඕන විදියට බෙදනවා අවශ්‍ය තරම් අවශ්‍ය විදියට බෙදාගෙනනවා උන්වහන්සේලා තීරණය කරන්න ඕනේ මේක සියලෝම කෙනාට ලැබෙන්න නම් මගේ කොටස කොච්චරද? මම හත වාන්න ඕනේ කොයි අවස්ථාවේද? කොතනින්ද මං සීමා කරගන්න ඕනේ කියන අවබෝධය උන්වහන්සේලා තුළ තිබුණොත් උන්වහන්සේලා උන්වහන්සේලා ඒ ඒ අවස්ථාවල අතවාලා ඒක අනිස් ස්වාමින් වහන්සේලාට ලබා දෙනවා. අතවාන්න අපෝසත් වුණොත් ඒක තුළ තියෙන වටිනාකමට එහෙම නැත්නම් ආසාවට වැඩිපුර ලබා ගත්තොත් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි අපි ආවේ බෙදන්න එක සංඝයාට දුන්නා ත්‍රිකාලික සංඝයාට පූජා උනාසේ සලකනවා ඒ කුසලයේ ලැබෙනවා අපට ප්‍රශ්නයක් නැහැ සම්පූර්ණයෙන්ම එක පාත්‍රයට පූජා වුණා. හැබැයි ඉන්න ස්වාමින් වහන්සේලා ප්‍රඥාවෙන් එක බෙදා ගන්න දැනගන්න ඕනේ. එහෙනම් අපි මේක බෙදනවා නම් අපි ඒ තීරණය ගන්නවා නම් අවශ්‍ය කෙනාට අවශ්‍ය තරම් දෙන්නේ නැතුව අපි මේකේ කොටස් වලට බෙදලා ඒ ඒ ප්‍රමාණ වලට අපි බෙදාගෙන යනවා නම් මෙතන පටවි මට්ටමේ ප්‍රශ්නයක් තියෙනවා. මේ පොඩි ප්‍රශ්න අපට තේරෙනවා මේක ප්‍රශ්නයක් නෙමෙයි කියලා. නමුත් මේක පුංචි පැලය පොඩි පොඩියට ලොකුවට පැලවෙලා විශාල පැලයක් වුණාම මේක ලෝභයේ සම්පූර්ණ ස්වરૂපය ගන්නවා. එහෙනම් අපි තේරුම් ගත්තා මේ පටවි මට්ටම තුල භෞතික වස්තුත් එක්ක ගනුදෙනු කරනකොට මේ දානයක් කියලා යමක් පූජා කරනකොට අපි නොදැනුවත්වම මේ මේ විදියට අපි අහුවෙනවා. තවත් ක්‍රමවේදයක් තමයි අපි මේ දාහනය පූජා කරනකොට පටවි මට්ටමේ ප්‍රශ්න නෑ අපට. බෙදන්න ප්‍රශ්න නැහැ. බෙදෙන ප්‍රමාණය පිළිබඳ ප්‍රශ්න නැහැ. වටිනාකම පිළිබඳ ප්‍රශ්න නැහැ. වියදම් පිළිබඳ ප්‍රශ්නක් නැහැ. හැබැයි දැන් ප්‍රශ්නයක් තියෙන ආපෝ මට්ටමේ සීතල මට්ටමේ සෙනෙහසේ මට්ටමේ ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපගේ කිරියම්මා දිව්‍ය ලෝකේ රජකමටපත් වෙන්න ඕනේ? අපේ කිරියත්තා අපේ පවුලේ කාගේ හරි කුසේ ඉපදෙන්න ඕනේ. අපගේ මිය පරලව ගිය දරුවා අපට ඊනෙන් පේන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද මේ ප්‍රශ්නය කියලා බලනකොට අපි ලබාපු මිනිසත් භවයේ මේ දාණය පූජා කරනකොට මානසිකව සෙනෙහසින් අපි බලාපොරොත්තුවක් අදාගෙන තියෙනවා. මේ බලාපොරොත්තුව මුල් කරගෙන මේ දාණය තුල ලෝභකමක් ඇති වෙලා දම් බෙදන්නත් කලින් ඒකෙන් යමක් බලාපොරොත්තු වෙනවා. එහෙනම් ඒකට ලෝභ දානං කියලා කියන්න සිද්ධ වෙනවා. අනන්ත අප්‍රමාණ අපේ තුන් තුන් මාසේ දාණය අත් දවසේ දාණය අවුරුද්දේ දාණය ගත්තාම අපි විශේෂයෙන් අංගම් කියලා ඒ කට්ටියට මේක ඒකාන්ත වශයෙන්ම අනුමෝදන් වෙන්න ඕනේ දිව්‍ය ලෝකෙ ඉපදෙන්න ඕනේ අපි අතර ඉපදෙන්න ඕනේ අපිට නැවත ඒගොල්ල දකින්න ලැබෙන්න ඕනේ ඊනෙන් ඇවිල්ලා මට කතා කරලා ආවල් වස්තු තියෙන තැන් ටික මට කියලා යන්න ඕනේ මට එයාගෙන් කරදරයක් ඉන්සාවක් නැතුව එයා මේ gedara ප්‍රේතේ භූතේ කියලා ඉන්නවනම් මේ ස්ථානේ යන්න ඕනේ මේ වගේ নানা ප්‍රකාර බලාපොරොත්තු මානසික සිතිවිලි අපි තුල තියෙනවා ජීවදානයක් යම්කිසි කෙනෙක් බලාපොරොත්තුෙන් දෙනවා නම් ඒ ජීවදානය දෙන ඒ පින්වතා හොඳ ආකාරයෙන්ම දන්නවා ඒ දාණයට බැඳිලා නැහැ. අවශ්‍ය දේවල් අවශ්‍ය තරම් ඕන තරම් පූජා කරනවා. හැබැයි නිරෝගිමත් භාවය, දීර්ඝායුෂ භාවය, දුක් විඳලා වේදනාවලටපත් වෙලා ඇතිවෙන මරණය කියන මේ දේවල් වලින් මිදෙන්න යට බලාපොරොත්තුවක් තියෙනවා. Tamanට තියෙන මේ කරදර ප්‍රශ්න වලින් මිදෙන්න දන් දෙනවා නම් මේ කරදර ප්‍රශ්න වලින් මිදෙන්න දන් දීම නිසා ඇතිවෙන ප්‍රශ්නය යට තියෙනවා. මේක ආපෝ මට්ටමේ මේ දාණය පිළිබඳව තියෙන බලපෑම. එහෙනම් මේ බලාපොරොත්තු අපට තියෙනවා නම් අපට කියන්න වෙනවා යමෝ බලාපොරොත්තුව සිතේ තැම්පත් වෙලා තියෙන නිසා පවතින නිසා මේක ලෝභය පෙරදරි කරගෙන මුල් කරගෙන දෙන දානයක් කියලා. එහෙනම් දානේ අපි දෙවැනි මට්ටම දැක්කා මේ සෙනෙහසෙන් බැඳිච්ච ස්වභාවයන් තුළ බලාපොරොත්තු තුලින් මේකේ ලෝභය පවතිනවායි කියලා. තවත් ලෝභයක් තමයි වායෝ මට්ටමින් පවතින ලෝභය. එහෙනම් ස්වාමින්වහන්සේලා මේක ගොඩාක් ප්‍රශංසා කරලා ගෞරවයටපත් කරලා මේ දානානිසංස දේශනා කළාම ඒක තුලින් ඇතිවෙන ගෞරවය බලාපොරොත්තුෙන් දන් දෙනවා. එහෙනම් අපි ප්‍රසිද්ධිය බලාපොරොත්තුෙන් ගෞරවය කීර්තිය බලාපොරොත්තුෙන් විශේෂ ಗುಣකතන බලාපොරොත්තුෙන් දන් දුන්නාම ඒ දාණය තුලත් දෝෂයක් තියෙනවා ඒක නිවනට අදාළ එකක් නෙමෙයි එහෙනම් අපි දානයක් දෙනකොට අපි ඒ දාණයට සංඥාවක් ලකුණක් අඩයාලමක් තබනවා නම් ඒ දාහනේ කැලලක් තියෙනවා අපි දැක්කා එක්තරා විහාරස්ථානයක 28 තථාගත පිළිම වහන්සේලා ලස්සනට නෙලලා අඩි 6ක් විතර උසයි එක පිළිම වහන්සේ නමං. ඒ උපාසක මෑණිවරු පියවරු තමයි ඒක බාර අරගෙන හදලා තියෙන්නේ. ඒ සෑම පිළිම වහන්සේ දිහා බලනකොට එකපාරටම අපට සිනා පාන්න සිද්ධ වුණා සිනා ඇති වුණා. එතන හිටපු නායක හාමුදුරුව ප්‍රශ්නයක් ඇහුවා ඇයි පොඩි හාමුදුරුව ඉනා වෙන්නේ මොකද්ද දැක්කේ කියලා මං කිව්වා නෑ මේ බුදුහාමුදුරුව ගොල්ලොන්ගේ ඒ පිටේත් බඩේත් කකුලෙත් නංගාලා තින්නේ එතකොට බුදුහාමුදුරුව ආවල් උපාසකම්මටද අයිති කියලා එතකොට තමයි යාට තේරුනේ මේ පූජා වීම තුළ දෝෂයක් තියෙනවා සමහර පිළිප වංශේවල පිටිපස්සෙන් නම ගාලා සමහරවල සිරිපත් වලට යටින් බෝඩ් එකක් තියෙනවා. සමහර තැන්වලින් හරියටම ඒ පිළිම වහන්සේගේ මධ්‍යස්ත ප්‍රමාණයට ආසනයක් පනවලා ඒකේ බෝඩ් එකක් එල්ලලා. එහෙනම් අපි පූජා වෙනකොට අත්තරින්න දෙනවා නමගම විස්තර ඒකේ සියලෝම කේන්දරය පිටින් කොටනවා නම් ඒක පූජා වෙලා නැහැ. අපි ප්‍රසිද්ධියට පූජා කරලා තින්නේ. මේ ලෝක සත්‍යය දැනගන්න ඕනේ ආවල් නිර්මාණය දාණය දීලා තින්නේ මම. එහෙනම් දකින දකින කෙනා මේක ආවලාගේ වැඩක්. ආවලාගේ අපංකමක් මේක දැනගෙන අපිට ස්තුති කරන්න ඕනේ ප්‍රශංසා කරන්න ඕනේ අපි ප්‍රසිද්ධ වෙන්න ඕනේ ගෞරවයටපත් වෙන්න ඕනේ මේ ප්‍රශ්න ඔක්කොම වායෝ මට්ටමින් තියෙන ලෝභකම් එහෙනම් මේ ප්‍රශ්න තියෙන තාක්කල් අපට මේ දාණය සම්පූර්ණ කරන්න පුළුවන් කමක් නැහැ දාණය සම්පූර්ණ වෙන්නේත් නැහැ එහෙනම් අපි කල්පනා කරලා බලනකොට අපි යම් යම් දේවල් පූජා කරලා ඒකේ නංගන් තබා ගන්නවා නම් ඒකේ අපගේ විස්තර සටහන් තබනවා නම් යමක් පූජා කෙරුවාම ඒක තුලින් වාචිකව ශබ්ද වලින් අපි ගෞරවය ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා නම් ඇත්තටම දැන් එතන ප්‍රශ්නයක් තියෙනවා එහෙනම් මේ ප්‍රශ්නය තේරුම් අරගෙන මේ ප්‍රශ්න වලට අවුෙන්නේ නැතුව දන් දෙන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේක අත්තරීම පිණිස දෙන දානයක්. අපි ලබාපු මිනිසත් භවයේ නිවීම පිණිස දෙන දානයක්. එහෙනම් මේ වායෝ මට්ටමේ තියෙන ප්‍රශ්නය තව ටිකක් ඉහළට ගියාම අපි දන්නවා තේජෝ මට්ටමෙන් එහෙම නැත්නම් ආලෝක මට්ටමින් ප්‍රශ්නයක් තියෙනවා ආලෝකයේ සමානයි සිතට කොහොමද මේ සිතේ ලෝභය පවතින්නේ කියලා කිව්වනම් ගිය අවුරුද්දේ නම් දුන්න දානයන් මුළු ගමම එල්ලිලා ඉටියයි කියලා මේක මෙනෙහි කරනවා. ආවල් චෛත්‍ය කොත මමනේ දැන් මේක කියන්නේ සිතින් මෙනෙහි කරනවා පින් පොතක් සිතේ ලියාලා තියා තබාගෙන නිතර නිතර පින් පොත මෙනෙහි කරනවා චේතනාවලින් අරව පූජා වෙලා නැහැ ඒවා අල්ලාගෙන ඉන්නවා මානසිකව ඒවා මෙනෙහි කරලා මෙනෙහි කරලා සිතවිලි වලින් ආලෝක මට්ටමින් මේවා අල්ලාගෙන ඉන්නවා. එහෙනම් අපේ ලබාපු මිනිසත් භවය තුළ අපි තේරුම් ගන්න ඕනේ කාරණාවක් තමයි අපි පූජා කරන දාණය නිතර නිතර මෙනෙහි කරනවා නම් ඒක පිළිබඳ චෛතසික නිර්මාණය කරනවා නම් ඒ චෛතසික නිසා ලෝභකම ඇති වෙනවා නම් අර දාණය අත්හැරෙන්නේ නැතුව අමතක වෙන්නේ නැතුව මතකේ රැඳි රැඳි නිතර නිතර සී වෙනවා නම් ඒ කියන්නේ ඒ දාණයත් ප්‍රශ්නයකට ගොදුරු වෙලා එහෙනම් චෛතසික මට්ටමින් මේ දාණය අපි අල්ලාගෙන ඉන්නවා චෛතසික මට්ටමේ මේක අත්හැරලා නැහැ මේ ප්‍රශ්නය තිබුණොත් මේක ලෞකිකත්වයට, ලෝභයට ඉපදීමට දෙන දානයක් බවට පත් වෙනවා. එහෙනම් අපි දැක්කා අපි කොච්චර උවමනාවෙන් දන් දුන්නත් අත්තරින්න කියලා දන් දුන්නත් මේ ආකාර ප්‍රශ්න අතරකින් එකක් කොහෙන් හරි තැනකින් මැදි වෙලා මේ අතරාකාර ප්‍රශ්න වලින් තොරව දන් දීපු කෙනෙක් ඉන්නවනම් ඒකාන්ත වශයෙන්ම අපි සාදුකාරයක් දෙන්න ඕනේ එයා දීලා තියන්නේ අත්තරින්න නමුත් අපි දානයක් දෙනකොට මේ සතර ආකාර මට්ටම් වලින් කොහෙන් හරි එක විදියකින් අපි අවුලා එක්කෝ අපේ භෞතිකව මේකේ වටිනාකමට වියදමට මේක තුළ තියෙන රසයට ප්‍රමාණයට මේ දීපෝ දානයේ තියෙන ගෞරවයට කියන මේ වගේ භෞතික දේවල් වලට අපි අහුවෙලා. එහෙම නැත්තම් මේක තුළ ඇතිවෙන ප්‍රශංසාව, කීර්තිය අපේ මිය පරලෝකයේ ඥාතින්ට, ජීවතුන් අතර ඉන්න පින්වතුන්ට, දෙමව්පියන්ට නිරෝගිමත් භාවය, සුවපත් භාවය, නිරෝගී භාවය, අධ්‍යාපන දියුණුව, ව්‍යාපාර දියුණුව ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙනකොට දෙවනි මට්ටමින් අපි අවුවෙලා අපි මේක වාචිකව කතා කරලා අපි කතරගම දානයක් දුන්නා, රුවන්වැලි සෑයට දානයක් දුන්නා, මෙච්චර ප්‍රමාණයක් දුන්නායි කියලා අපි මේක වාචිකව සාකච්ඡා කරනවා නම් ඒක තුළින් මාන්නයක්, උඩඟුවක්, ආහංකාරයක් ඇති කරනවා නම් මෙසේ කතා කිරීම අපට අමතක කරන්න නැති කරන්න බැරි නම් මේක වාචිකව අපි නිතරම මේ දාණය අල්ලාගෙන ඉන්නවා නම් තුන්වෙනි මට්ටමෙනුත් අවුලා වාඩි වෙලා මේ දාණය මෙනෙහි කරනවා නම් අපි තරම් දක්ෂයෝ නෑ මේම දුන්නා අරම දුන්නා කියලා අපි නිතර නිතර සී කරනවා නම් ඒ දාණය අපට අත්තර ගන්න බැරි නම් ධර්මානුකූලව එතකොටත් අතරවෙනි මට්ටමෙන් බැඳිලා එහෙනම් අපි දාණය දෙන එක නෙමෙයි ප්‍රශ්නේ. ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ මේ දාණය දෙනකොට අපට වෙන කරදරය එහෙම නැත්නම් දුක. මේක දුකක්. අපි දන් දෙන්නේ දුකෙන් නැතර වෙන්න නම් කායික වශයෙන් මානසික වශයෙන් ඇතිවෙනා වූ පීඩණය කම්පණය දුකෙන් නිදහස් වෙන්න නම් මේ දාණය තුලින් දුකක් ඇති වෙනවා නම් ඒ අඩුව අපි අදන්නට ඕනේ. එහෙනම් මේ දාණය කොහමද අපගේ මාර්ගඵල නිවන් අවබෝධ වෙන්නේ? දන් දෙන අත්තරින්න සියලෝම දෙනා අරියත් බෝධියටපත් වෙනවයි කියන තථාගත දේශනාවට අනුව මේ දේ සිද්ධ වෙන්නේ කොහොමද කියලා බලනකොට මේ පින්වතුන් මේ දීපු දාණය ඇති රාත්පලයට වෙනකන් අත්දැකීම් ලබන්න. බලන්න අපි දානයක් පූජා කරනකොට ඒකේ වටිනාකම අයින් කරලා පූජා කරනවා. අපට ඒ පිළිබඳ බලාපොරොත්තු තියනවා නම් ඒක අයින් කරලා පූජා කරනවා. අපට ඒකේ රසය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක අයින් කරලා පූජා කරනවා. ඒ වියදම් වෙච්ච මුදල පිළිබඳ ගැටලුවක් තියෙනවා නම් ඒක අයින් කරලා පූජා කරනවා. මේ විදිහට මේ පූජා කරනු ලබන දාණය තුළ භෞතික ප්‍රශ්න ටික අයින් කරලා ලෝකෝත්තර පූජා කරන්න පුළුවන් නම් එයාට පුළුවන්කම තියෙනවා දන් දීලා සෝවාන් ඵලයටපත් වෙන්න. ඇයි අපි දාණය දෙන්න කලින් බලාපොරොත්තුවක් ඇති කරනවා නම් ඒ දන් දෙන දාණය තුළ වටිනාකමට බැඳිලා නම් ඒ නිර්මාණයට ප්‍රමාණයට බැඳිලා නම් ඒ නාම රූප වලට බැඳිලා නම් අපි මිත්‍යා දෘෂ්ටිකයිනේ. එහෙනම් මේ මිත්‍යාව අයින් කරන්න ඕනේ. අපි දෙන දාණය ඒ මිත්‍යාව අයින් කරලා පටවි මට්ටමේ තියෙන සෑම ප්‍රශ්නයක්ම නිරෝධ කරගන්න පුළුවන් නම් අපට පුළුවන් සම්මා දෘෂ්ටියටපත් වෙලා සෝවාන් ඵලයේ ඉඳගෙන මේ දාහනේ බෙදන්න. පසුව අපට තේරෙනවා මේ දානෙට ගිය වියදම අපට ප්‍රශ්නයක් නෑ. වටිනාකම ප්‍රශ්නයක් නෑ. මේ ව්‍යංජන කැවිලි පෙවිලි ඉතුරු කරගැනීමේ අදහසක් නෑ. මේ දානයේ වළඳලා උන්වහන්සේලාගේ ප්‍රශංසාව ගෞරවයත් අපට ප්‍රශ්නයක් නෑ. නමුත් ප්‍රශ්නයක් තියෙනවා මේ දානෙට අරමුණක් ඇති වෙලා. මේ මේ දේවල් අපට සිද්ධ වෙන්න ඕනේ මේ මේ කාරණා සිද්ධ වෙන්න ඕනේ මේ මේ අවබෝධ අත්දැකීම් අපට ලැබෙන්න ඕනේ ආවල් ආවල් අයට පින් අනුමෝදන් වෙන්න ඕනේ කියන ඒම බලාපොරොත්තුවක් ඇති වුණාම අපි දන්නවා අපි මේක භෞතිකව නිදාස් වුණාට ප්‍රශ්නේ තාම තියෙනවා එහෙනම් අපි කාටවත් පින් බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි කිසිම කෙනෙකුට මේක පින් දෙන්න බලාපොරොත්තු වෙන්නෙත් නෑ. ඇයි? ඒ කට්ටියත් නිවන්යක් දකින්න ඕනේ නම් පින් දෙන්නේ ඇයි? නැවත නැවත ඉපදෙන්න. කුසල් දෙන්නේ ඇයි? නැවත නැවත ඉපදෙන්න. අපි දන්නවා හොඳ ආකාරයෙන්ම පින් වැඩි වුණොත් කුසල් වැඩි වුණොත් දිව්‍ය ලෝකෙකින් ඉපදෙනවා. සක්විති රජකම හම්බෙනවා. බ්‍රහ්ම ලෝකෙකින් ඉපදෙනවා. ජීවිත කාලෙම සුගතියේ ඉන්න වෙනවා. අකුසල කර්ම වැඩි වුණාම පාප කර්ම වැඩි වුණාම අපට සතර අපායේ තිරිසන් ලෝකවල പ്രേත භූත ලෝකවල ඉපදෙන්න සිද්ධ වෙනවා අගතියේ කල්ප ගණන් ඉන්න වෙනවා එහෙනම් මේ කුසලය අකුසලය කියන දෙකම සුගතියේ අගතියේ උත්පත්තියට හේතුවක් නම් භවගාමී කියන එක දැන් අපට පෑදිලි. එහෙනම් අපි ඇයි කාටවත් පින් දීලා මේ මිනිස්සු නැවත උපදවන්නේ? ඇයි කාටවත් කුසල් දීලා ඒ කට්ටිය සක්විති රජකමටපත් කරන්නේ? නෑ කාටවත් ඉපදීමට හේතුවක් කරන්නේ මානසිකව මොකවත් බලාපොරොත්තු වෙන්නේ එහෙනම් මම සියලෝම දෙනාගේ මාර්ගඵල නිවන් අවබෝධය පිණිස අනුමෝදන් කරමි නිවන පිණිස පමණක් දන් දෙමි කියන ඒ මානසිකත්වයේ අවබෝධයට ඒ ප්‍රඥාවට සමවැදුනාම එයා සකු르දාගාමි ඵලයටපත් වෙලා දන් දෙන්න සුදුසුකම් ලබනවා එහෙනම් දාණය අතේ තියාගෙන යම්කිසි කෙනෙකුට මේ අවබෝධයටපත් වෙන්න පුළුවන් නම් එයා ඒ දාණය අතේ තියාගෙන රාත් වෙලා තමයි දන් දෙන්නේ. රාත් වෙච්ච ගී රාතන් වහන්සේ කෙනෙකුගෙන් තමයි පැවිද්දා දන් ලබන්නේ දාණය පිළිගන්නේ. නමුත් මේ අවබෝධය අපට නැත්තම් ඒ ස්ථානයට අපටපත් වෙන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මේ ස්ථානෙටපත් වෙච්ච මේ අවබෝධයටපත් වෙච්ච ඒ විඥාණයට පුළුවන්කම තියෙනවා මේ ප්‍රශ්නේ විසඳුණාද කියලා කල්පනා කරනකොට මේක විසඳිලා නැහැ. මේක තාම ඔඩු දුවනවා. මොකද්ද මේක තුළ තියෙන ප්‍රශ්නය? චේතනාවලින් මේක තාම ගනුදෙනු වෙනවා. මොනවාරි පළතුරක් දිහා බලනකොට මේ පළතුරට ගිය වියදම මැවිලා පේනවා. මේක ගන්න අපි ගිය දුර මැවිලා පේනවා. ඒ මාන්සිය පේනවා. මේක සැකසුරුවම් කරන්න කොච්චර කාලයේ ශ්‍රමය කැප කළාද කියන මේවා මෙනෙහි වෙනකොට යට තේරෙනවා. මේ දාණය තාම පිරිසිදු නැ තාම දෝෂයක් තියෙනවා. කොහේ හරි තැනක මොනවාරි ස්ථානයක ඉරවිච්ච ස්වභාවයක් තියෙනවායි කියලා මේ චේතනාවලින් මේ දාණය පිළිබඳ තියෙන බැඳීම ඉමින් ඉමින් අත්තරිනවා මේ දානෙදී බලාගෙන මේ දාණය වෙනුවෙන් කැපවෙච්ච කාලය, ශ්‍රමය, වියදම ඒ සියලෝම ක්‍රියාවන් නිසා ඇතිවෙනා වූ චේතනා ටික ක්‍රමක්‍රමයෙන් අයින් කරනකොට එයා ක්‍රමක්‍රමයෙන් මේ දාණයෙන් ඈත් වෙනවා. දානයේ අයිතිකාරයා එයා කියලා තමයි ඇතුල්ුනේ දාන ශාලාවට. දැන් පැය භාගයක් විතර ගින් දැන් ආනකොට කියනවා මේ දානයේ අයිතියත් මට නෑ. මටත් මම අයිති නැතිකොට දානයේ මට අයිති වෙන්නේ කොහමද? දැන් එයාට යමක් වැටෙයිලා. වායෝ මට්ටමෙන් Tamanට ඇතිවෙන්නා වූ සියලෝම චේතනා ටික Taman අයින් කරගෙන අයින් කරගෙන යනකොට මේ පිළිබඳ ඇතිවෙන්නා වූ ලෝභ සාගත සිතිවිලි අයින් කරගෙන නිරෝධ කරනකොට මේ පිළිබඳ ඇතිවෙන්නා වූ සියලෝම ඇලිම් ටික බැඳීම් ටික බලාපොරොත්තු ටික අයින් කරනකොට එයාට අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන්කම තියෙනවා මේ දාණය පූජා කිරීම තුළින් ඒ විතරක් නෙමෙයි මේ ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ මට්ටමේ ඉඳගෙන බලාපොරොත්තුවක් නැතුව හැලීමක් නැතුව අදහසක් නැතුව දන් දෙන මම නතර වෙලාද දුක නිවිලාද කියලා බලනකොට යාට තේරෙනවා තාම දුක නිවිලා නැහැ ප්‍රශ්නයක් පවතිනවා ඒක තමයි චෛතසික වලින් තාම මේක පවතිනවා Taman දෙන දේ මොකද්ද කියන එක පිළිබඳව Taman දැනගෙන ඉන්න නිසා තමයි ලෝභ දේශ මොහ ඇති වෙන්නේ. Taman දෙන්නේ පරිප්පු කියලා දැනගත්තාම ඇඳට ඕන තරම් බෙදෙනවා. හැබැයි Taman දෙන්නේ කජු කියලා දැනගත්තාම ඇඳට එන්නේ ඇයි කිලෝ එක රුපියල් 1500යි. එහෙනම් Taman දෙන්නේ මොනවද කියනක පිළිබඳ දැනුම ඒ අවබෝධය මතකයේ තියෙන තාක්කල් මේ ප්‍රශ්නේ පවතිනවා. එහෙනම් චෛතසික වලින් මේක අල්ලාගෙන ඉන්න බව තේරෙනවා. සිතිවිලි වලින් මේ දාහනය පිළිබඳ බැඳීමක් පවතින බව Tamanට තේරෙනවා. මේ අවබෝධයේ ඥානය පාළ වුණාම මේ දන් දෙන දානපතියා ආර්ය ශ්‍රාවකයා ශ්‍රාවිකාව කල්පනා කරනවා මේ හැම මට්ටමින්ම අත්හරින්න පුළුවන් මට තාම මේ චේතනාවලින් මේක අවුවෙනවනේ. චේතනාවට මේ දාහනේ කොයින් හරි තැනකින් අවුවෙලා පවතිනවනේ මේක අත්හරින්න ඕනේ කියලා කිසිම ව්‍යංජනයක් පිළිබඳ ඒ නාමයක් රූපයක් පිළිබඳ ඒ බලාපොරොත්තුව අදහස මතකයේ අයින් කරනවා. බෙදාගෙන බෙදාගෙන යනවා ඉවරයි කියලා දන්නවා මොනවද බෙදුවේ කියන මතකේ නෑ. තබාගෙන තබාගෙන යනවා ඉවරයි කියලා දන්නවා ඇරිලා බැලුවොත් තමයි දන්නේ ආ කෙසෙල් තමයි තබලා තියෙන්නේ එහෙනම් මේ විදියට අපි දෙන දේවල් පිළිබඳ අවධානම යොමු කරන්නේ දෙන දේ පිළිබඳ අවධානම යොමු කරනවා නම් එයා දෙන දේ පිළිබඳ වටිනාකම පිළිබඳත් අවධානම යොමු කරනවා දෙන දේ පිළිබඳ එයාට අදහස් තිබුණා නම් ඒකට ගිය මාංශීය වියදම කැපවීම ඒක පූජා කරපු අය මේ පිළිබඳත් අදහස් පාළ වෙනවා. එහෙනම් චෛතසික පාළ වෙලා මේ ලෝකේ ජාති ජරා භව දුක්ඛ දෝමනස්ස ඇති වෙන මේ ගැඹුරු ධර්මය අවබෝධ කරාට පස්සේ ඒ ආර්ය ශ්‍රාවකයා මේ චෛතසික වලින් සිතවිලි නැතුව සිතවිලි වලින් සම්බන්ධ නොකර මේ දාණය ඇත්ත ඇත්තටම අත්තරිලම යන්න කියලා පූජා කරනවා. මේ අවබෝධය තුල ඉඳගෙන දෙන දේ පිළිබඳ සිතවිලි ඇති වෙන්නේ නැත්නම් ඒ වටිනාකම් නාම රූප පිළිබඳ කිසිම කර්මයක් නිර්මාණය වෙන්නේ නැත්නම් ඒ දානෙ දෙන දානපතියා අරියත් ඵලයටපත් වෙලා එහෙනම් බලන්න මේ දානය තුල තියෙන ප්‍රශ්නය දානය දෙන්නේ ලෝභය අලෝභය කරන්න. හැබැයි ඒ අලෝභය තුලත් ලෝභයක් තිබිලා. දෙන ගමනුත් අපි ලෝභය වඩාගෙන යනවා පඨවි මට්ටමෙන් වඩනවා වායෝ මට්ටමෙන් වඩනවා ආපෝ මට්ටමෙන් වඩනවා සිතිවිලි වලින් තේජෝ මට්ටමෙන් වඩනවා ඒ කියන්නේ තම තමන්ගේ දක්ෂකම් වලට අනුව තම තමන් ලෝභය වඩාගෙන බෙදෙන නිසා අපට සෝවාන් සකු르දාගාමි අනාගාමි ඵලවලටපත් වෙන්න බැරුව අපි තාම පෘතුජන ස්වභාවයෙන් මේ සම්බුද්ධ ශාසනය 2600ක් දක්වා තාම දුක් විඳ විඳ ඇවිදිනවා මේ යථාර්ථය තේරුම් ගන්නට අවශ්‍යයි. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ මේ දානය පිළිබඳ අපි ගොඩාක් ගැඹුරින් සාකච්ඡාවට භාජනය කරන්නේ ඇයි? අපි මේක අද අවබෝධ කරගත්තේ නැත්නම් මේ ලබාපු මිනිසත් භවයේ මේ භවයේ මේක වඩලා ඉවර කළේ නැත්තම් ඊළඟ භවයේ පිළිබඳ අපට විශ්වාසයක් නැහැ. ආර්ය ශ්‍රාවකය අපට අම්බෙයිද මේක කියලා දෙයිද උන්වහන්සේ මේක ප්‍රත්‍යක්ෂ කරගෙන අපට අභිරහසක් නැතුව ගුරු මුස්තියක් නැතුව දේශනා කරයිද කියන සැකේ අපට තියෙනවා අද වර්තමාන සංසාර භවයේ තුල බැලුවාම අපට පේනවා අරියත් බෝධියටපත් වෙච්ච සෑම උත්තමයන් වහන්සේ නමක්ම රක්ෂිතගත වෙලා වනගත වෙලා උන්වහන්සේලා සමාජයට වඩින්නේ නැහැ. එහෙනම් අපට සත්‍ය ධර්මය අහගන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේලා තපස් වණයට වෙලා කඳුවලට වෙලා බොහොම විවේක සුවයෙන් ධර්ම සුවයෙන් උන්වහන්සේලාගේ ජීවිකාව පවත්වාගෙන යනවා පිරිණිවන් පානකම්. ඒ නිසා අපට ලැබෙන යම්කිසි අවස්ථාවක් තියෙනවා ධර්මයක් ශ්‍රවණය කරන්න, කමඨාණක් දැනගන්න, වහාම ඒ මොහොතේ හිඳලාම ඒක වඩන්න ඕනේ, පුරුදු කරන්න ඕනේ. එතට කල් දාලා බෑ. එහෙනම් අද අපේ මේ දානය තුලින් සාකච්ඡා කරපු කාරණාව තමයි ලෝභය ලෝභයක් බවට පත් වෙලා අලෝභයත් ලෝභයක් බවට පත් වෙලා ඇයි අපි ලෝභයක් තියෙනවා ඒ ලෝභය අලෝභය බවට පත් කළා ඒ අලෝභයත් බලනකොට ඒකත් ලෝභයක්මයි එහෙනම් කලින් ලෝභය අලෝභයට පත් කරන්න කලින් ලෝභය තිබුණානේ දැන් අලෝභයට පත් වුණාට පස්සෙත් ඒක ලෝභය නම් ලෝභය වෙනස් වෙලා නැහැ නේනම් ලෝභය ලෝභය වශයෙන්මයි තිබිලා තියෙන්නේ අලෝභයත් ලෝභය වශයෙන් තමයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ මේ ධර්මතාවයේ තේරුම් ගත්තාට පස්සේ අපට පුළුවන්කම තියෙන ඇල්පැන් ටික පූජා කරලා රහත් වෙන්න එහෙනම් කොහමද මේ ඇල්පන් ටික පූජා කළ රාත් වෙන්නේ කියලා බලනකොට එක උපාසක මෑණියෝ කෙනෙක් කලයක් අරගෙන එනවා. පිම්පැන් කියලා වරලා මිදුලේ තියලා වතුර පුරවලා කෝප්පයක් තියලා යන එන කට්ටියට බොන්න පින් කලයක් කියලා වරලා වතුර කලයක් පුරවනවා. පුරවලා පොටුවක් දාලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා දවසට කී දෙනෙක් මේකේ වතුර බොනවද බයිසිකල් වලින් එන කට්ටිය වතුර බොනවද කොහොමද මේගොල්ලන්ගේ අදහස් මට පින් අනුමෝදන් වෙනවද සන්තෝෂයෙන් යනවද කියලා මේක දිහා බලාගෙන ඉන්නවා එතකොට එතනට ආපු තාපසේ කානවා මෑණියනි කලේ පූජා වෙලාද නැත්නම් පූජා වෙලා නැද්ද කියලා පූජා වෙලා තියෙන්නේ නම් පුටුව මොකක්ද දැන් කලේ ළඟ තියෙන්නේ කියලා ඇහුවලු එතකොට තමයි යාට තේරුනේ කලේ පූජා කළාට පුටුව දාලා බලාගෙන ඉන්නවා නම් පූජා වෙලා නැහැ. පූජා වෙලා නැති බව දැනගෙන පුටු අරගෙන ඇතුළට ගිහලා අපරාධ මෙච්චර කාලයක් මේක දුන්නේ පින් ලැබෙන එක මේක දැක්කොත් පින් ලැබෙන්නේ. මේක දකින්න නැතුව මේක බිව්වද නැද්ද කියලා කොහමද දන්නේ? මාව ඒගොල්ලෝ දැක්කොත් මට පින් දෙන්නේ කියලා ගම් ගේ ඇතුළේ ඉඳලා කල්පනා කරනකොට ඒ තාපසරයා එළියෙන් ඉඳලා ආනවලු තාම පූජා වෙලා නැති බව දැනෙනවා පූජා වෙලාද නැද්ද කියලා අනකොට ඇතුළේ ඉඳලා කියනවා නෑ නෑ පූජා වුණාමයි කියලා. එතකොට වතුර ටිකක් වක් කරලා ඒ කලේ පොඩ්ඩක් ඔල්ලන සද්ද එනකොට ඇතුළේ ඉඳලා දුවගෙන ආවලු. ඇවිල්ලා ඇව්වලු ඇයි ස්වාමිනී වතුර ඉවර වෙලාද කියලා. පූජා වෙලා නෑ වාගේ තාම කියලා කියනකොට මේකේ තියෙන යථාර්ථය ඔයනවා නම් අඩුපාඩු ඔයනවා නම් මේක නඩත්තු කරනවා නම් ස්වාමිනී තාම පූජා වෙලා නෑ කියලා කිව්වලු. එහෙනම් ඇතුළට ගියාට පස්සේ ඒ තාපසවරයා අර කලේ අරගෙන යන්න ගියාලු. යනකොට අර මෑණිය එබිල බලලා කෑ ගාලා කිව්වලු ස්වාමිනී වතුර බොණ්ඩ විතරයි තියෙන්නේ කලේ ගෙනියන්න බෑ කියලා. කලේ එතනම බිම හත්තරලා කිව්වලු ඇත්තටම පූජා වෙලා නෑ නේද කිව්වා මෙයාට හරියට ලැජ්ජා හිතුණලු කලයට බැඳිලා වතුර වලට බැඳිලා වතුර බොන මිනිසුන්ට බැඳිලා ඒ හම්බෙන පින් වලට බැඳිලා අනේ මං වාගේ මම්මුලා වෙච්ච කෙනෙක් මේක කියන්නමයි මේ තාපසයා මෙතනින් ගියේ තාපසයා බලන්න පොඩි වාගේ තියෙනවා නමුත් මෙයා ධර්මානුකූලව මට විශාල කමඨාන දුන්නේ කියලා එදා ඉඳලා ඒ මෑණියෝ පින් කලේ තිබ්බේ නෑ එයාට වතුර ගන්න ගන්න ගානේ මේක වටා ගන්න පුළුවන් වුණා. මේ තරම් ගැඹුරු ධර්මතාවය මේ වතුර තුල තිබිලා. එහෙනම් වතුර ටිකක් ගන්නකොට මේක පින්දීමේ හදාස වතුර දීප කට්ටියට පින්දීලා ඒගොල්ලොන්ගේ දිව්‍ය ලෝකේ උප්පත්ති ලබන මනුස්ස ලෝකේ උප්පත්ති ලබන මේ වැඩේ නැවතුවා. පිපාසයට දෙන වතුර වල වටිනාකමක් තියෙනවා. දවස් 3ක් විතර පිපාසයෙන් ඉඳලා උගුර වේලිලා ඉන්න කෙනෙකුට අපි රත්තරන් කිලෝ එකක් දුන්නත් එයා කෑ ගන්නවා මට වතුර ඕනේ කියලා. නෑ මේ රත්තරන් කිලෝ එකක් නෑ මට වතුර බෝතලයයි ඕනේ. වතුර බෝතලේ මට වටිනා රත්තරන් වලට වඩා. එහෙනම් මේ වතුර වල තියෙන වටිනාකම ඒ උපාසක මෑණියෝ අයින් කරන්න පටන් ගත්තා. දවස ගාන ලිඳෙන් ගන්න වතුර වතුර බාල්දියක් ගානේ මේ වතුර වලට තියෙන වටිනාකම අයින් වෙනකොට පටවි මට්ටමේ ලෝභය අලෝභය කරන්න පුළුවන්කම තිබුණා ඒ විතරක් නෙමෙයි මේ වතුර හරගෙන ගින් ඕදනේවා පියනේවා එහෙනම් මේක තුලින් වැඩට ගන්න සියලෝම කෙනාග තුලින් ඇතිවෙනා වූ පින් කුසල් පිළිබඳ ඒ ආශිර්වාද පිළිබඳ සන්තෝෂය පිළිබඳ බලාපොරොත්තුව අයින් කරන්න පටන් ගත්තා මේ විදිහට යනකොට ඒ උපාසක මෑණියන්ට පුළුවන්කම තිබුණා මේ ආපෝ මට්ටමින් වතුර පිළිබඳ තියෙන අවබෝධය තුලින් මේක තුල ඇතිවෙනා වූ ලෝභය අයින් කරන්න. මමයි වතුර පිරෙව්වේ මමයි මේ වතුර හැදලා තේ හැදුවේ මමයි මේ වතුර මිනිසුන්ට බොණ්ඩ සෝදානම් කරලා තියන්නේ කියන සිටිවිලි වලින් තියෙන සියලෝම බැඳීම් ටික කඩන්න පටන් ගත්තා. එහෙනම් තුන්වෙනි මට්ටමේ වායෝ මට්ටමෙන් එයාගේ සියලෝම අදහස් ටික ඒ සිතුවිලි ටික සාකච්ඡා ටික මනෝමය සියලුම බැඳීම් ටික අයින් කරන්න පටන් ගත්තා. නැවත කල්පනා කළා මේ වතුර පිළිබඳ මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එට උදේට වතුර ගන්න ඕනේ. වතුර බොනකොට වැඩිපුර ගත්තාම ඒගොල්ල බීලා තිබ්බා මේක විසි කරන්න වෙනවා. තව කෙනෙකුට බොන්න බෑ නාස්ති වෙනවා. මේවට දොස් කියන හදාස් තියෙනවා. ඇයි වතුර නාස්ති කරන්නේ? ඇයි බිම හලන්නේ? මිනිසුන්ට බයිනවා, විවේචනය කරනවා. එහෙනම් සිටිවිලි තාම කැළඹෙනවා මේ වතුර වලට. මා පොළවේ ළිඳේ තින වතුර එළියට ගත්තා ළිඳමට බැනුන් බැන්නේ නැහැ. ළිඳමට දොස් කිව්වේ නැහැ. හැබැයි ඒලි වතුර ටිකක් අතින් බිමට වැටුනාම මම දරුවන්ට බයිනවා, දොස් කියනවා. වතුර හලන්න එපා. වතුර අපරාධේ වටිනවා. හැබැයි කවදාවත් මගේ වතුර ටික ගන්න එපා කියලා ළිඳ කිව්වේ නැහනේ. මේ වැටිච්ච පෙඟිච්ච වතුර ටික පොළවට උනලා නැවත ලිඳට යනවා. නැවත බාල්දියට අම්බෙනවා. ඒක පිළිබඳ අවබෝධය නැහනේ. එහෙනම් මේ අවබෝධය ඇති වුණාම ඒ උපාසක මෑණියන්ට පුළුවන්කම තිබුණා මේ වතුර වලින් කවදාවත් චේතනාවක් ඇති නොවෙන්න තමන්ගේ වතුර කලයේ සම්පූර්ණයෙන්ම බිමට නමනකොට බලාගෙන ඉන්නවා ඇයි වතුර ටික අලන්නේ වතුර ටික අපරාධ කියලා වචනයකින්වත් සිතවිල්ලක් ඇති වෙන්නේ ඒ කියන්නේ එයා වතුර කලෙන් රාත් වෙලා එහෙනම් අපට දන් දෙන්න විශාල වියදමක් දරලා මා විශාල අසද්දෘස දාන කෝටි 14ක් වේදම් කළ දෙන්න අවශ්‍ය නැ ඇල්පන් ටික ඇති ප්‍රඥාව තියනවා නම් rahat වෙන්න ඇල්පම් පූජාව පමණක් ඇති දාන පාරමිතාව සම්පූර්ණ කරන්න එහෙනම් අපගේ ජීවිතේ අපි ලබාපු මිනිසත් බව ඉවර කරන්න මේ ධර්ම ඥාණය මේ අනුශාසනාව ලැබිච්ච ප්‍රඥාව අපි හොඳට සී කරගන්න ඕනේ නිදන්ගත කරගන්න ඕනේ නිතර නිතර මෙනෙහි කරන්න ඕනේ එහෙනම් මේ වාසනාවන්ත පින්වතුන් අද දින දීපු දානේ උත්තරීතර භාවය ඒක තුළ පවතින අභිධර්මය මොකද්ද කියන එක අද අපි තේරුම් ගත්තා. අපේ අතේ තිබිච්ච බත්වට්ටිය අපේ ඇඳේ තිබිච්ච ව්‍යංජන ටිකේ වටිනාකම අදයි අපි තේරුම් ගත්තේ මේම කාරණාත් මේක තුළ අභ්‍යන්තරයේ තිබිලා. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ අපි හැමදාම දන් දුන්නා අනාගතේ දන් දෙනවා. හැබැයි මේ වෙනකන් දීපු දාණය දෙන්නේ නැහැ. අපි මින් ඉදිරියට දෙන දාණය ලෝකෝත්තර දානයක්. ආර්ය ශ්‍රාවක ශ්‍රාවිකාවගේ දානයන් අත්තරීම පිණිස දෙන දානයන් ඒකාන්ත වශයෙන්ම නිවනින් පිරිණිවෙන දානයක්. එහෙනම් අද ඉඳලා අපි දන් දෙමු දානය තුල තියෙන ලෝභය නැති කරන දානය. කිසිම දානයක් තුල ලෝභයක් අන්තර්ගත වෙන්න දෙන්න එපා. කිසිම අවස්ථාවක් තුල දෝෂයක් ඇතුව ගැටලුවක් ඇතුව පූජා කරන්න එපා. ඒකේ ආනිසංස අඩු වෙනවයි කියලා කියන්නේ අපි ලබාපු මිනිසත් භවයේ අපට විශේෂ දේ අවශ්‍ය දේ සිදු වෙන්නේ නැහැ. එහෙනම් අපි දන් දෙනකොට ගොඩාක් ප්‍රඥාවෙන්ත වෙන්න ඕනේ. අපි දෙන දාණය තුල ලෝභය නැතුව අපි දෙන දාණය තුල බලාපොරොත්තු නැතුව ගැටලු නැතුව ඒක පිරිසිදු දානයක්, නිර්මල දානයක් වශයෙන් පූජා කරන්න. එහෙනම් මේ දානානිසංස ධර්ම දේශනාව තුළින් මේ සියලෝම පින්වතුන් දැනගත්තා. දන් දෙන්නේ කොහමද? දන් දීලා සෝවාන් වෙන්නේ කොහමද? සකු르දාගාමි වෙන්නේ කොහමද? අනාගාමි වෙන්නේ කොහමද? අරියත් බලයටපත් වෙන්නේ කොහමද? දානය තුළින් මේ ඥාන අතර පාළ වෙන්නේ කොහමද? මේ මේ අවස්ථාවල අවබෝධය අපිට ඇති වෙන්නේ කොහමද කියන එක එහෙනම් මේ වාසනාවන්ත පින්වතුන් තමන් විසින් සොයා සපයා ගත්තා වූ පුද්ගලික ධනය වියපෑදම් කරලා පූජනීය දානමය වස්තුවක් කොට සකස් කරලා තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්යමා සංඝයාට මේක භික්ෂා දානයක් කොට පූජා කරලා විශාල කුසලානිසංසදායක පුණ්‍ය කර්ම රාශියක් ඉෂ්ට සිද්ධ කරගත්තා එහෙනම් මේ පුණ්‍ය කර්ම වලින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකාන්ත වශයෙන්ම මේ ලබාපු මිනිසත් භවය ඉවර වෙන්න ඕනේ දුක නිවෙන්න ඕනේ නැවත කිසිම જાතියක භවයක අපට උත්පත්තියක් නොලැබෙන්න ඕනේ මේ භවයේ අවසාන භවය බවට පත් වෙන්න ඕනේ ඒකාන්ත වශයෙන්ම ඊතුරු ආයස කාලය තුල අඩුපාඩු අදාගෙන නිවනින් සැනසෙන්න පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු මේ ධර්ම දේශනාව තුළින් සිද්ධ වෙන්නට ඕනේ එහෙනම් මේ කාරණා පෙරදරි කරගෙන මේ වෙනකොටත් අපි විසින් ඒ කුසල කර්මය කරලා ඉවරයි, පුණ්‍ය කර්මය කරලා ඉවරයි. එහෙනම් මේ මොහොතේ ඉඳලා මේ කමඨාන වඩන්න, මේ පාරමිතාව පුරන්න සෑම තප්පරයක් ගානේ මේ දානානිසංස ධර්ම දේශනාව මෙනෙහි කරගෙන මේක කමඨානක් වශයෙන්, භාවනාවක් වශයෙන් නිතර නිතර වඩන්න මේ ලබාපු මිනිසත් භවය තුළ පිරිණිවීමට අවශ්‍ය කටයුතු සිද්ධ කරගන්න කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි